කුසල් වර්ධනය කිරීමක් අකුසල් දුරු කිරීමක් සිත පිරිසිදු කිරීමක් කියන එකයි සියලු බුදුරයන් වහන්සේලාගේ අනුශාසනය මේවා කොහෙද කුසල් කොහෙද වර්ධනය වෙන්න ඕනේ සිතේ අකුසල් දුරු වෙන්න ඕන කොහෙද සිතේ එහෙනම් බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්නේ සිත පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලක් කියලා දෙන්න. එතකොට මේ ලෝකේ නොයේකුත් රටවල් තියෙනවා පින්නත් නේ. ඒ රටවල් වල නොයේකුත් මිනිසුන් නොයේකුත් ආකාරයේ කටයුතු සිද්ධ කරනවා. ඒකට උපතින් බොහෝ භවභෝග සම්පත් හම්බෙච්ච අය ඉන්නවා. බොහෝ මුදල් හම්බෙච්ච අය ඉන්නවා. ඉතින් ඒ මුදලින් තමයි දියුණු ජාතිය කියලා මනින්නේ. ඉතින් සංවර්ධිත රටවල් කියලා කියන. ඉතින් මේ රටවල් වල සමහර මිනිසුන්ට පුංචි කාලේ ඉඳන් ජීවත් වෙන්න අවශ්‍ය කරන ඔක්කොම හම්බ වෙනවා. හරි. ඉතින් අවශ්‍ය කරන ගෙවල් දොරවල් යාන වාහන ඉදුම් හිටුම් අවශ්‍ය පරිදි ඇත්ති පදන් හම්බ වෙනවා. හැබැයි වැඩි දෙනෙක් ඉන්නවා ජීවිතේ වෙන මොන හරි හොයන අය. සමහර අය අවසානයේ තෝරගන්නේ බුද්ධ ධර්මය. ඔක්කොම භෞතික ලෝකයේ තියෙන දේවල් හම්බෙච්ච මේ මිනිසුන්ට හම්බුන්නේ නැති එක දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ස්ථීර සතුටක්. හරි. සතුටක් හම්බෙලා නැහැ. මොන දේ හම්බුණත් ඒ හම්බෙන හැම සතුටකම తాවකාලික බව, ස්ථීර නැති බව එයා තේරුම් අරගෙන ස්ථීර සැපයක්, ස්ථීර සතුටක් හොයනකොට මානසික උපදින සතුටක් උපදවාගත හැකි ක්‍රමවේදයක් තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒකට හම්බ වෙනවා වෙන යමක් නැතුව. ඒකද එයාය නිවැරදි සරණාගමනයකින් යුක්තව අද නිවැරදි බෞද්ධ බවට පත් වෙනවා. සමහර ලාවට ඕස්ට්‍රේලියාව වගේ රටවල තරුණ අය අපි දැකලා තියෙන උඩුකය ඍජුව තියාගෙන ඔබ දැඩි හැඟීමකින් භාවනා කරනවා. මේ මධ්‍යස්ථානවල ආචාම් බ්‍රහ්මං සහාම්දුරන්ගේ වගේ ස්ථානවල එය ඒ කරන අය නිවැරදිම දේ කරනවා. අතුලාන්ත ප්‍රීතිය බාහිර දේවල් වලින් ඇති වෙන ප්‍රීතියට වැඩිය බොහෝම වටින බව ඒ සුළු පිරිසක් හරි හරියටම දැනගන්නවා. ඒ අය මේ ධර්මය උරුම කරගන්නවා. අපිට හැමතැනම තියෙන මේ ධර්මය නමුත් අපි උරුම කරගන්නේ උරුම කරගන්නේ නැති හැඩයක් පේන්න තියෙනවා වැඩිපුර දෙනෙක්. අපේ භාවනා කරන නැත්තොත් ඒ භාවනාවට සාධාරණීස්ත කරන්නේ නැති බව පේන්න තියෙන වැඩි දිනේ. කරුණු හරියට විමසන්නේ නැති බවත් පේන්න තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම අපි කතා කරේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු ජීවත් වෙන්නේ පින්නත් සතුට හොයාගෙන. ඒ සතුට හොයාගෙන යන ගමනේදී ස්ථිර සතුටක් හම්බෙන්නේ නැතුව මොකද අපි ඔක්කොම හැම වෙලෙම බලන්නේ සතුටින් ජීවත් වෙන්නද නැද්ද? සතුටින් ජීවත් වෙන්න හැම වෙලෙම බලන්නේ. එතකොට ඒ සතුට හොයාගන්න ඒ සතුට ලැබෙන්නේ නැතුව මොනතරම් භවෝග සම්පත් ලැබුණත් ඒ සතුට ලැබෙන්නේ නැතුව දුකටපත් වෙන ගතියක් මේ ලෝකේ තියෙනවා. ඒකින්ද ඒ සතුට හොයාගන්න උපක්‍රමයක් අපිට ලැබිලා තියෙනවා. ස්ථිර සතුටකින් ජීවත් වෙන්න පුළුවන් උපක්‍රමයක් ලැබිලා තියෙනවා හිත වෙනස් කරගෙන. ඉතින් මේ ලැබිච්ච මහා උතුම් ධර්මය කියලා කියන්නේ ඒකයි. ඒක මේ ලෝකේ මොන භවභෝග සම්පත් නැති වුණත් මොන තරම් දේවල් නැති වුණත් Tamange සිත වෙනස් කරගෙන සතුට වෙන්න පුළුවන් උතුම් වැඩ පිළිවෙලක් මේක. ඒකෙන් දෙක ගෞරවාර්ධයට ගෞරව ආදරයට ලක් වෙච්ච වටින දෙයක් තමයි ධර්මය කියලා කියන්නේ කාගේ නුවණ තියෙන ඇත්තෝ බොහෝ ගෞරව කරන නුවණ තියෙන ඇත්තෝ මුදුන් මල්කඩක් වගේ සලකාගෙන එහි තවත් ආය මට හිතන්න දෙයක් නෑ මේ තරම් දෙයක් තවත් කොහෙද කියලා ඒක Tamanට ලැබිච්ච මහා උරුමයක් මහා භාග්යක් විදිහට වැළඳගත්තා ඇතුලාන්ත වැළඳ ගැනීමක් ඇති කරගන්න ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ විතරක් නෙවෙයි Taman ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් Taman කැමති කෙනෙක් ඉන්නවා නම් ලෙන්ගතු කෙනෙක් ඉන්නවා නම් Tamanට ලැබෙන හොඳම දේ මේ මෛත්‍රී සහගතව ඒ අන් අයට ලබා දීමට තමන් සැනසෙච්ච සැනසෙන්න තේරෙන ඒ තුලින් ප්‍රශ්න විසඳෙන අය හැම වෙලෙම ලෑස්ති වුණා ඒක අන්තව කෙනෙකුට උරුම කරලා දෙන්න. අපිත් අපේ දරුවන්ට උරුම කරලා දිය යුත්තේ ස්ථිර සතුටකින් ජීවත් වෙන ක්‍රමවේදයක්ද නැද්ද? නේද දරුවන්ට ආදරේ නම් නේද දරුවෙකුට ආදරේ නම් අපි ආගයන හිතන්න ඕනේ එයාට ස්ථිර සතුටකින් ජීවත් වෙන ක්‍රමවේදයක්. ඒක තේරුම වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ කියන්න හදන්නේ හාමුදුරුවෝ ඉක්මනට පැවිදි කරන්න කියන එකද? ළමයින්ව. පැවිදි කරත් හරියන්නේ නැහැ. නේද? පැවිදි කරපුවම හරියටම හරියනවා සංකල්ප හරිනවා. හැබැයි ගිහිව ඉඳලත් හරියනවා සංකල්ප. නැහැ එහෙනම් මේ කියන්න හදන්නේ මොකද්ද? ළමයින්ට මේ සංකල්ප උරුම කරලා දෙන්න කියලා. ඒක අපිට ලැබිච්ච උරුමයක්. හරිද? ලෝකේ අපිට ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් වාසනාවන්තම උරුමය ලැබිලා තියෙන කාටද? අපිට. ඒ උරුමය උරුම කරගත්ත අයගේ ලක්ෂණ කීපයක් පිළිබඳවයි මම මේ කතා කරන්න උත්සාහ කරන්නේ. පින්නත් මේ පිපාසාවෙන් ඉන්න කෙනෙකුට පෑන් බිඳක් ලැබෙනවා නම් පිපාසාවෙන් ඉන්න කෙනෙකුට පෑන් බිඳක් ලැබෙනවා නම් කොහෙන් හරි තැනකින් එයා ඒ පෑන් ලබා දෙන කෙනා කෙරෙහි ලොකු ගෞරවයක් ඇති කරගන්නවද නැද්ද? අනේ මගේ අඩුපාඩුවටම දුන්න පිපාසාවක් නැති කෙනෙකුට කවුරු හරි පෑන් දෙන්න ගියොත් ඒක වැඩක් වෙන්නේ නැහැ. බඩගිනි තියෙන කෙනෙකුට කෑම ලබා දෙනකොට කවුරු හරි ඒ ලබා දෙන කෙනා කෙරේ හරි වුණාව. ඒ කියන්නේ අඩුපාඩුව දැනෙච්ච කෙනෙකුටයි ඒක ඒකේ වටිනාකම තියෙන අඩුපාඩුව ලබා දෙනකොට. ඔළුව තියෙන මිනිසුන්ට මේ ජීවිතේ මේ ලෝකයේ අඩුපාඩුවක් තේරෙනවා. හරි නුවණ තියන අයින්ට. මොකද්ද අඩුපාඩුව? කොච්චර මේ ඇහැ කරන ආසය දිව ශරීරයට මොනතරම් දේවල් ලබා දුන්නා තෘප්තිමත් වෙන්න අඩුපාඩු සහිතවයි ඉන්න ඉන්නේ. අහන්න බලන්න හිතේ හැමදාම අඩුපාඩුද නැද්ද? පුංචි කාලේ ඉඳන් දන්න දවසේ ඉඳන් අද මේ මොහොත වෙනකන් අඩුපාඩු තියනවද නැද්ද? ඒක නේන්න. කවදද ඔබ පුරවගන්නේ? නේද? හ්ම් ප්‍රාදේශීය මන්ත්‍රීවරයාට අඩුපාඩුවක් තියෙනවා. මොකද්ද? පළාත් සභා මන්ත්‍රීකමක් නැහැ. පළාත් සභා මන්ත්‍රීවරයාට අඩුපාඩුවක් තියෙනවා. මොකද්ද? පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අඩුපාඩුවක් තියෙනවා. නියෝජ්‍ය ඇමතිකමක් නැහැ. නියෝජ්‍ය ඇමතිට අඩුපාඩුවක් තියෙනවා. මහා ඇමතිකමක් නැහැ. මහා ඇමතිට අඩුපාඩුවක් තියෙනවා. අගමැතිකම නැහැ. අගමැතිකම අඩුපාඩුවක් නෑ එයාට නේද? අගමැතිට අඩුපාඩුවක් තියෙනවා. ජනාධිපතිකම නැහැ. ජනාධිපතිට අඩුපාඩුවක් තියෙනවා. දෙසරයක් ජනාධිපති වෙන්න දෙයක් නැහැ. නේද? නේද හැමෝටම ඔය ලයිෆ් තුන සැරෙන් සැරේ කියවුණා ඉතින් මතක් වෙන්න නේද? ඒ කියන්නේ ඉහළම තැනටත් අඩුපාඩු තියෙනවා. එහෙනම් හැමෝටම අඩුපාඩු ඇත. ඉතින් නුවණ තියෙන මිනිස්සු දැනගන්නවා මේක කවදාහක්වත් තෘප්තිමත් කරන්න බෑ. අඩුපාඩු තියාගෙන මූණ එල්ලගෙන ජීවත් වෙනවා. හ්ම් අඩුපාඩු තියාගෙන මූණ එල්ලාගෙන ජීවත් වෙනවා. ඒක තමයි අපේ ජීවිතයේ තියෙන අඩුව. ඒ අඩුව පිපාසයක් වගේ. ඒ අඩුව බඩගින්නක් වගේ. හරි. රිදෙන එකක්. ඒ කියන්නේ හැමදාම රිදි රිදි ඉන්නවා. ඒ අඩුපාඩු නැතුව තෘප්තිමත්ව ජීවත් වෙන්න ලද දෙයින් සතුටු වෙන්න අවශ්‍ය කරන ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ජීවිතය දිහා අල්පේච්ඡ බැල්මක් හෙලන්න ලැබෙන දේ පිළිබඳ සතුටෙන් සැලසුමක් ඇතුව තණ්හාවක් නැතුව අන් අයට උදව් කරගෙන මෛත්‍රී සහගතව පල්ලෙහාට ගලා හලන දිය ධාරාවක් වගේ ජීවිතයක් ඇති කරගෙන ජීවත් වෙන්න හිතා සාමකාමීව පටිසන්තහාර ගුණයෙන් යුක්තව කෙනෙකුට මාත්‍රීය රිදවීමක් කරන්නේ නැතුව තවත් කෙනෙකුට අගෞරවයක් වෙන විදිහට ජීවත් වෙන්නේ නැතුව ජීවත් අගෞරවයක් වෙන විදිහට ජීවත් වෙන්නේ නැතුව මහා පුදුමාකාර සුවදායක චරිතයක් බවට පත් වෙලා සුවයෙන්ම ඊතාසුවයෙන්ම ජීවත් වෙන වැඩ පිළිවෙලක් ධර්මය තුලින් හම්බුනහම ඒ ක්‍රමවේද දැනුනහම ඒ පිළිබඳ අත්‍යන්ත ගෞරවයක් උපදින අතුලාන්තේ ඒ ගෞරවය ඉපදෙන්නේ කාටද? මේ අඩුපාඩුව දැනෙන නුවණ තියෙන වැදගත් මිනිස්සුන්ට මේ ධර්මයේ තුලින් ඒ ලැබෙන සැනසීම නුවණ තියෙන වැදගත් මිනිස්සුන්ට මේ සැනසීම දැනුණා අතීතයේදී අපේ රටේ හිටපු. ඒ අය හිතින්ද මේ ධර්මයට පුදුම විදිහට ධර්මයට ගෑවිච්ච තැනක් තියෙනවා නම් පුදුම විදිහට ගෞරව කරා. ඒ ගෞරවය දැක්ක ඉන් පහළ પરම්පරාව ඒ ගෞරවනීයත්වයේ හින්දාම ඒ ධර්මය උරුම කරගත්තා. ඒ කටියත් ඒ විදිහටම හැසිරුණා. නේද? ඉතින් හැමදාමත් අපි කරේ මේ අපිට අමුතුවෙන් කියන්න දෙයක් නෑ අපේ පින්නත් නේ. තමන්ගේ ශරීරය ආවරණය කරගෙන එළියට යන්න ඕන කියන එක අමුතුවෙන් කියන්න දෙයක් තියෙනවද? නේද? එළියට යනකොට ශරීරය නිර්වත්ව යන්නේ නැතුව ආවරණය කරගෙන එළියට යන්න ඕන කියන එක පිළිබඳ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ විහාරස්ථානයකට යද්දී හැසිරෙද්දී ස්වාමීන් වහන්සේලා ඉස්සරහා හැසිරෙද්දී අමුතුවෙන් කියන්න දෙයක් තිබුණේ නැහැ අපේ අයට. ඇයි අර ධර්ම ගෞරවය ඉපදිලා තිබුණ හින්දා බුදුහාමුදුර ගැන ගෞරවය ඉපදිලා තිබුණ හින්දා මහා සංඝරත්නය කෙරේ ගෞරවය ඉපදිලා තිබුණ හින්දා අමුතුවෙන් උපද්දවන්න ගෞරවයක් තිබුණේ නෑ බලහත්කාරකම් වලින් ගෞරව උපදවන්න පුළුවන්. පොලිසිය මහත්මයයි හාමුදුරුවෝ අතර වෙනසක් තියෙනවා. පොලිසිය මහත්මයාට ගෞරව කරන්නේ කවුරු හරි? හැබැයි දෙන්නටම ප්‍රශ්නයක් තියෙනවා. දෙන්නම තමන්ගේ අඳුම ආචාර්ය ගමන් ඒ ගෞරවය ඇත යනවා. පොලිසිය මහත්මයාට ගෞරව කරන්නේ නීතියට අනුව. සායනාංශයට ගෞරව කරන්නේ ඇතුළාන්ත එන් උපදින ගෞරවයකින්, සැබෑම ගෞරවයකින්. එතකොට අපිට අපිව පාලනය කරගන්න අපිට අපේ නිවැරදිව ජීවත් වෙන්න අවශ්‍ය කරන බයපක්ෂපාත හැඟීම උපතින්ම අපිට අපේ දෙමව්පිය හරහා උරුම වෙලා තියෙනවද නැද්ද? ඒක තමයි අපේ සංස්කෘතිය හැදිච්ච බෞද්ධ සංස්කෘතිය නේද? ඒක තුලින් අපි එක්තරා විනයානුකූල එක්තරා හික්මීමක් සහිත යම්කිසි වැඩපිළිවෙලකට අවනත වෙච්ච නේද අපූරු නිර්භය නිවට නැති අභිමානවත් මිනිස්සෙක් විදිහට හැදෙන්න අපිට බෞද්ධ උරුමය ලැබුණද නැද්ද? ඒක තුලින් ලැබිච්ච පන්නරය තුල අපි අපේ ජීවිත සාර්ථක කරගත්තා. අන්න ඒ උරුමය ඔය කියන පූජා විදි ආදීයේදී පිළිවෙත්වලත් විශේෂයෙන් පර්යාප්ත ධර්මය කියලා කියන බුදුරජාණන් වහන්සේගේ පළවෙනි බුදු වදනේ ඉඳලා අවසාන බුදු වදන දක්වා වූ ඒ සියලුම ධර්මයට කියන පරියාප්ති ධර්මය කියලා. ඒ පරියාප්ති ධර්මය අපිට උරුම වෙච්ච දෙයක්. ඒ තුල අපිව හික්මවන්න අපේ දෙමාපියෝ අපේ ඥාතීන් අපිට මොකද කරේ? ජාතක කතා කියලා දුන්නා. ධම්මපදය කියලා දුන්නා. නේද? ඒ ඒ නොයේකුත් ආකාරයේ පුංචි කාලේ අපිට හික්මෙන් අවශ්‍ය කරන ලොකු ගෞරවයක් ඇති වෙන්න අවශ්‍ය කරන මහා වැඩපිළිවෙලක් ධර්මයේ තුලින් අපිට ලැබුණා. මහා බෝධිසත්ව කතා අහපුවාම බුදුරජාණන් වහන්සේ ගැන 아무තු හැඟීම් පහළ වෙන්න පටන් ගත්තා. තාමත් අපේ වැඩිහිටියාගේ චිත්තසංතානවල කොහෙද තැනක නිෂ්කලංක තැනක මොකද්ද අහන්න මම මේ කියන්නේ බොරුද කියලා පොඩ්ඩක් පුංචි කාලේ නම් අහපු කතා හින්දා පුංචි කාලේ නම් දැනගත්ත චරිතයේ හින්දා බුද්ධ චරිතයේ හින්දා නේද ඇස් දෙක පියාගෙන පොඩ්ඩක් මෙනෙහි කරොත් බුදුරජාණන් වහන්සේ කියලා හිතේ ලොකු ඉඩක් තියෙනවද නැද්ද ඒ ඉඩ තුල හරියට කොහේ හරි වැඩ හිටිය කොතන හරි කවදා හරි දවසක කොතන හරි වැඩ හිටිය ආකාරය ධර්ම දේශනා කරපු ආකාරය ඒ සාන්ත ස්වરૂපය හැම දෙයක් පිළිබඳව මොකද්ද හැඩතලයක් ඒ පරිසරයේ ඉන්නවා වාගේ හැඟීමක් සමහර වෙලාවට උපද්දවාගත හැකියාව තියනවද නැද්ද නේද ඒ කියන්නේ කාලඟද මේ ලෝකයේ මහා ගුණවන්තම මහා නැනවන්තම ලෝකයේ බිහිවෙච්ච මහා උත්මයා ළඟ මං ඉන්නවා වාගේ හැඟීමක් ඒ ගුණය තුල මට ඒ මහා උත්මයාණන් වහන්සේගේ අනුමැතිය මට ලැබෙන ජීවිතයක් මං ගෙවනවා වාගේ හැඟීමක්. ඒ කියන්නේ එහෙම ගෙවන්න බැරි වුණත් ඒ වගේ තැනකට ළඟාවිය යුතුයි බුදුරජාන් වහන්සේගේ අනුමැතියට ළඟාවිය යුතුයි කියලා එක්තරා අතුලාන්තයෙන් තියෙන තල්ලුවක් ඒ වගේ ඒවා හිතවල අපේ චිත්තසංතානවල ඉපදිලා තියෙන ගතියක් තියෙනවද නැද්ද? කවුද දන්නේ කරලා දුන්නේ? අම්මා, තාත්තා, සීයා, ආච්චි, ගුරුවරු. නේද? පන්සලේ හාමුදුරුවෝ. දහම් පාසල. පෙළපොත පාසලේ. නේ? හ්ම්. එතකොට අද ඉන්න මගේ දරුවන්ට ඒව ලැබෙනවද? අහන්න තමන්ගෙට ඒවා ඒ විදිහටම ලැබෙනවද? අපිට උරුම වුණ අපි අපිව සොයන් හික්මීමකට ලක් කෙරෙන අපිට උරුම වෙච්ච වැඩපිළිවෙල අපි ළමයින්ට උරුම කරන්නේ නැද්ද? එහෙනම් අපිට තියෙන ලොකුම උරුමයද නැද්ද? බුදුරජාණන් වහන්සේ ධර්මය මහා සංඝරත්නය සම්මා සම්බුදුරජාණන් දැන් එතකොට කෙනෙක් කියයි මහා සංඝරත්නය කියවම හාමුදුරනේ හරියට දුස්සීල හාමුදුරුවෝ ඉන්නවනේ කියලා. බුදුහාමුදුරන් කාලේ හිටියේ නැද්ද? සම්මා සම්බුදු පියාණන් වහන්සේ පිරිනමම් පාපු වෙලාවේ එක භික්ෂුවක් මොකද්ද කිව්වේ? සුබද්ද භික්ෂුව මොකද්ද කිව්වේ? හා මහා ශ්‍රමණයාගෙන් මිදුණා දැන් ඉතින් නිදහසේ ඉන්න පුළුවන් කියලා. නේද? එදත් හිටියයි වගේ අය. ඉතින් අදත් ඉන්න. එදත් මහා සිල්වන්ත ගුණවන්ත මහා සංඝරත්නය කර හිටිය අදත් ඒ වගේම සිල්වන්ත ගුණවන්ත මහා සංඝරත්නය වැඩ ඉන්නවා. නැතුව නෙවෙයි. හෙව්වත් හම්බෙනවා. ඉතින් සමහර අදම මිනිස්සුන්ට මේක පේන්නේ නෑ. ඒකද සමහර අදම මිනිස්සු ලංකාවේම කිසිම ස්වාමීන් නමක් සිල්වත් නෑ කියලා ප්‍රකාශ නිකුත් කරනවා මෙලෝ දෙයක් දන්නේ නැති අය. ළිඳ ඉන ගෙම්බෝ. ඒ කියන්නේ කීප දෙනෙක් හම්බෙලා. ළඟ ඉන්න කීප දෙනෙක් හම්බෙලා ඒ පුරණ පිළිවෙත අපි දන්න හින්දා කියන්නේ. අපි බොහෝ අරණ සේනාසනවල නොඒකුත් තැන්වල මහා සංඝ රත්නය ඒ අදටත් ජීවමාන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයේ තුල එදා ඒ විනය තුල එදා ඒ භික්ෂුන් වහන්සේලා යහපත් භික්ෂුන් වහන්සේලා හැසිරිච්ච විදිහටම හැසිරෙන භික්ෂුන් වහන්සේලා අවශ්‍ය නම් හොයාගත්ත හැකි හිමින් ගවේෂණය කළ බලන්න. සිල්වන්තව ගුණවන්තව කිසිදු වැරද්දක් කරන්නේ නැතුව ඉතාම හොඳ භික්ෂුන් වහන්සේලා හොයාගන්න පුළුවන්. එහෙනම් අපිට ගෞරවය නැති කරගන්න හේතුවක් වෙලා නැහැ. මිනිසුන් කියන හැම වෙලාව තියෙනවා අද ගෞරවය උපදින්නේ නැහැ කියලා. නැහැ පින්නන්නේ එහෙම හේතුවක් වෙලා නැහැ. අපි තාම බොහෝ වාසනාවන්තයි. අපිට මේ උරුමය තියෙනවා. නමුත් අපි හැම වෙලෙම බලන්න ඕනේ අපේ ජීවිතය තුළ අපිට ලැබිලා තියෙන මේ උරුමයන් අපේ දරුවන්ට දෙනවද කියලා. ඉතින් ඔන්න මම දැන් ආරම්භ කරන්න යන්නේ කාරණාව අපේ සියලා ආච්චිලා අපිව බෞද්ධ කරා. අපේ අම්මලා තාත්තලා අපිව බෞද්ධ කරා. කොහොමද අපිව බෞද්ධ කරේ? උපතින් උපැන්නේ නේද? නෑ. උපැන්නේ බෞද්ධ වෙන්නේ නෑ. ආය ආය කියන්න වෙලා තියෙනවා මේක උපැන්නේ බෞද්ධ වෙන්නේ නෑ. එහෙනම් අපිට බෞද්ධ කරපු උරුම කරා. කොහොමද උරුම කරේ? බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ ගුණයන් අපේ මනසට වැටහෙන විදිහට අපිට ඒවා කියලා දුන්නා. ගුණයන් ටික කටපාඩම් කරලා හරියන්නේ නැහැ. ඒක අපි කාටවත් කටපාඩම් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචර්ණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු කියලා කියයි නේද? ඒ ගුණයන් පිළිබඳව හැඟෙන විදිහට ජාතක කතා ටික කියනකොට බුදුරජාණන් වහන්සේගේ චරිත කතාව අපිට කියලා දෙනකොට සත්සතිය ගැන කියනකොට සෝපාක ගැන විස්තරය කියනකොට සුනීත ගැන විස්තරය කියනකොට අඟුලිමාල විස්තරය කියනකොට ආලවක দমনය කියනකොට කසිවාරද්දාජ සූත්‍රය ගැන කියනකොට නොයේකුත් දේවල් අපිට වැඩි හිටියෝ ඊටා සංවේදීව ඒ දැනෙන තැන් දැනෙන හැටියට ප්‍රබලව කියලා දෙනකොට මොකද උනේ අපේ බුදුහාමුදුරුව ගැන ලොකු හැඟීමක් හැදුනා. ඒ විතරක් නෙවෙයි ඒ ධර්ම කරුණු ඒ ජීවිතයට එකතු කරගන්න සීල් සමාදන් කරවලා සියල ආච්චිලා ගිහිල්ලා අම්මලා තාත්තලා ගිහිල්ලා සිල් සමාදන් වෙලා විශේෂයෙන් සියලා ආච්චිලා නේද? ගෙදරට හැන්දෑ වෙලා ආවනම් සිල් පවාරණය කරන්නේ නැතුව වෙනදා වගේ ඇඟට එන්න දෙන්නේ නැතුව නේද? ආච්චිම පැත්තේ වෙලා ඉන්නකොට අම්මා දා වෙනදා වගේ කෑම හදනවනේ. මොකද කරන්නේ? දානේ ටිකක් වෙලා. එතකොට අපිට කියන්නේ දානේ කියලා. ඉඳුල් කරන්නවත් දෙන්නේ නැතුව උදේම තමන්ගේ මම්මට ගිහිල්ලා මේක දීලා වඳිනවා. නේද? වෙනම තැනක් ලෑස්ති කරලා තියෙන ඇවිල්ලා ඉන්න සිල් සමාදන් වෙලා ඉන්නේ කියලා. ඉතින් දකින්න අපිට මොකද වෙන්නේ? ලොකු ගෞරවයක් උපදිනවා. නේද? හ්ම් අද එන්නේ අද ආච්චම්ම එන්නේ සිල් අරගෙන. අද මට ආච්චම්මගේ අස්සට යන්න බෑ. නේද? චූටි කාලෙම මේ සිල් සමාදන් වීම පිළිබඳ ගෞරවයක් උපද්දවනවා. හ්ම් ඊට පස්සේ හරි උත්සවයකට එක්ක යනවා වගේ තමයි අපිව සිල් සමාදන් කරවන්න හරියට එක්කයි යන්නේ ආදයන්කෝ පුතාව එක්කයි යනවා කියලා නේද පොඩි කාලේ ගිහිල්ලා ඉතින් හරීම ගෞරවණීය මේ හැම දෙයක්ම අත්විඳා අපිව රසවිඳා ඒ රසවිඳ ජීවිතයේ තුල බුදුහාමුදුරුවෝ හිටියා හැමදාම සතෙක් මරවුවා නම් ඉස්සෙල්ලාම පළවෙනි දවසේ මොකද උනේ ඒ සතාට විඳින පීඩාව හොඳට කියලා දීලා නේද? ආය සතෙක් මරන්න තියා හිතන්නවත් බැරි විදිහේ සිතුවිලි ඇති කරවල තමයි ඒ කටියක වැළක්වේ. නැතුව ආයෙත් මරුවොත් බලා ගන්න පුළුවන් කියලා කිව්වෙත් නැහැ. නේද? ඒක අනුමත කරෙත් නැහැ. ඒ මොකක්වත් නැහැ. ඒක ඒක ආය නූපදින විදිහට කියලා දෙන්න ඒ කටිය දැනුම තිබුණා. ඒ දැනුම කියන්නේ එයාලා ළඟ තිබ්බ කරුණාව. එයාලා ළඟ තිබ්බ කරුණාව හින්දා ඒ නැවත මෙයාගේ අතින් සතෙක් මැරෙන්නේ නැති වෙන්නත් මෙයා අපාය යන්නේ නැති වෙන්නත් අවශ්‍ය කරන ධර්ම දැනුම තිබුණා. එහෙනම් එයාලා හරිම සත්ගුණවත් හැම වෙලාවෙකම උපදෙස් දුන්නේ එහෙමයි. හරි. කවදාක්වත් මේකත් කිව්වට කමක් නැහැ. අපි හුඟක් වෙලාවට දැකලා නැහැ. අපේ සීයලා ආච්චිලාගේ කාලෙදී කවදාක්වත් ඒ ගෙදර ගෘහමූලිකයාගේ ඇඳේවත් නේද? සීයාගේ ඇඳේ ආච්චි අම්මා ඉඳ ගන්නවා අපි දැකලා නැහැ. හරි ඒ තරම් පරතරයක් තියාගත්තා ඇයි ඒ ගෞරවය පවත්ව ගත්තේ ඇයි ඒක තමයි සංස්කෘතිය තුළ අපිට නරක දේ පිළිබඳ ඇති වෙන ගෞරවය ඇති කරවන්න. ඒ සංස්කෘතිය තුළින් අපිට උරුම වුණා ඒ දේවල්. හ්ම් ඉඳලා හරි මොනවා හරි මත්පැනක් හරි පාවිච්චි කරා නම් ඒවා කාටවත් අපි තුමුකෝ ඇත්ත කතා කරනවා නම් මොනවා හරි තැනක කොහේ හරි තැනකදී තාම කලාතුරකින් හරි ගෙදරක පිරිමි කෙනෙකුට ඒ වගේ දෙයක් සිද්ධ කරන්න වුණා නම් කින් කොහෙන් හරි මේ ඒ தත්වයන් සංසිඳනකන් ඉඳලා නාලා ගෙදර කිසි කෙනෙකුට හොයන්න බැරි වෙන්න තමයි ආපහු ආවේ. හ්ම්. ඉතින් එහෙම தත්වයක් තිබුණා. ඒ தත්වයන් තුල ඒවා තමයි අපිට උරුම වෙච්ච අපිව පාලනය වෙන අපිව අපාය යන්නේක වළක්වන සංසාර දුක් අපිට වළක්වන ධර්මතා. ඒකනේ ධර්මය කියලා කියන්නේ. දන්නවද ධර්මය කියන එකේ අර්ථ දැක්වෙන්නේ මොකද්ද කියලා? යම් సంతානයක දරුවොත් යම් సంతානයක් දරනවා නම් යමක්. ඒ කියන්නේ ඒ సంతානය තුලින් උපදිනවා නම් මොනවද උපදින්න ඕනේ? අපාය ගමන වළක්වන සංසාර දුක් නැති කරන සිතුවිලි උපදිනවා. අන්න ඒ සිතුවිලි ඒ චේතනාවලට කිව්වා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා. එතකොට ඉස්සර අපේ සංස්කෘතියට මේ ධර්මය එකතු වෙලා තිබුණා. අද මේ කාලේ වෙනකොට නේද මට මහා හිනාවක දියා කාන්තාව විමුක්තිය හොයනවා කියන සමහර පිරිස් මොනවද කාන්තාව විමුක්තිය සඳහා ඉල්ලන්නේ? කාන්තාවගේ විමුක්තිය තමයි කියන්නේ. ඉල්ලන්නේ මොනවද? බීමහලවල් වලට ගිහිල්ලා නේද තනියම මත් මත්පැන් ගන්න අවස්ථාව දෙන්න ඕනේ. ඒ කාන්තාව වෙනුවෙන් පෙනී හිටින කෙනා මේ කියන්නේ. හ්ම්. කාන්තාව විමුක්තිය ඇති කරවන්න නම් ඇත්තටම කරන්න ඕනේ මොකද්ද? අම්මේ ඒක තියෙනවා නම් තහනම් කරන්න මේ කාන්තාවන්ට. ඇයි? කාන්තාවගේ විමුක්තිය කියන්නේ ඒකයි. නේද? අඩු කරන්න කෙලෙස් ධර්ම අඩු කරන්න හේතු වෙන යමක්. හානි වෙන දේවල් අඩු කරන්න ආදරේ නම් තමන්ගේ දරුවා ගැන හිතන්න පොඩ්ඩක්. නේද? දරුවාගේ විමුක්තිය සඳහා කියලා. හ්ම් එහෙනම් ඒ කාන්තාව විමුක්තිය ගැන කතා කරන අයගෙන් මම අහන්න ඕනේ. දරුවාගේ විමුක්තිය සඳහා දරුවන්ටමත් පැන් පොලට යන්න පොඩි කාලෙම ඉඩ දෙන්න ඕනේ. ඒ පොඩි උන්ට සාධාරණයක්. නේද? ඉතින් ඒවා වළක්වන්නේ ඇයි ආදරය තියෙනවා නම් කරුණාව තියෙනවා නම් මෛත්‍රිය තියෙනවා නම් කාන්තාව විමුක්තිය තියෙන කෙනාට කාන්තාව ගැන කරුණාවක් මෛත්‍රියක් තියෙන්න ඕනේ. නේද? ඒ පැත්තට පෙළඹෙන තත්වයකටපත් කරන්නේ නැතුව. ඉතින් අපිට සංස්කෘතිය උරුමය කියලා මම මේ කියන්නේ. ලැබිලා තියෙන දාගැබ් ලැබිලා තියෙන සත්මහල් ප්‍රාසාද අතීත උරුමයන් ඒවා විතරනේ බෞද්ධ උරුමය කියන්නේ. ඒව ගැනත් මම දවසක් කතා කරන්න. රුවන්වැලි සෑය විස්තරය කියලා දෙන්න. ජයසිංහ මහබෝධින් වහන්සේගේ විස්තරය අපි කතා කරමු. ඒවත් අපේ ලොකු උරුමයක්. නමුත් ඊටත් එහාගේ උරුමයන් තමයි අපිට ධර්මය තුලින් ඒ ධර්මය තුලින් ගොඩනැගිච්ච සංස්කෘතිය තුලින් අපිට ලැබිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මිශ්‍ර වෙලා තමයි අපේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියක් හැදෙන්නේ. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියක තුල නිර්මාණය වෙන දරුවා අභිමානවත් පෞරුෂයකින් යුක්ත කෙලින් කතා කරන කෙඩෑරි ගතිපැවතුන් නැති කම්මැලි නැති තමන්ගේ යුතුයකම් ඉෂ්ට සිද්ධ කරන කෙනෙක්. හරිද ඒ කුල කාන්තාව කියලා කියන්නේ මහා පිරිසිදු ගෞරවනීය කෙනෙක් ඒ සංස්කෘතියත් එක්ක අපිට ආපු මේකට හරියට දොස් කියනවා කට්ටිය මම මේවා කියනකොට හරිද සියවසර ගැලපෙන්නේ නැහැ කියලා නෑ සියවසර ගැලපෙනවා මේවා සියවසර ගැලපෙන්නේ ගැලපෙන්නේ නැහැ කියලා කියලා විකෘති කරපු අය හින්දා තමයි මේ සමාජය දැන් මෙච්චර අපිට අපිට ආවේනිකකමක් තියෙන්න ඕන පින්නත් නේ අපේ අපේ ජාතියට සංස්කෘතියට ආවේනික දේවල් අපිට තිබුණා. ඒවා රැක්කොත් තමයි රටක් ජාතියක් රැකෙන්නේ. ඒවා ගතානුගතික දේවල් නෙවෙයි. සටන් කරන්න කතා කරලා ඉවර වෙලා දිනන්න කතා කරන්න ඕන දේවල් ඕන තරම් තියෙද්දි මේ මිනිස්සුම ඕනේ නැති දේවල් ගැන තමයි කතා කරන්නේ. හරි? මේ රට පරිහානියට යන දේවල් කොච්චර තියෙනවද? ඒව ගැන නෙවෙයි. මම මේ කියන්න හදන්නේ මේ බලන්න. gedarakata කැන්දාගෙන මනමහලියක්. කියන කෙනා පිළිබඳව ඒ gedara ඒ නිවසේ ඉන්න වැඩිහිටියන්ට ඥාතීන්ට මහා ගෞරවයක් උපදින්න ඕනද නැද්ද? අපේ තිබ්බ සංස්කෘතියත් එක්ක තියෙන්නේ යා මේ හැංගිලා ඉන්න ඕන කෙනෙක් කෙනෙක් නෙවෙයි කියලා නෙවෙයි මම කියන්නේ. හොඳට දක්ෂව වැඩ කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. නමුත් මේ තනත්තියගේට නැත්තම් ඒ තනත්තාට නේද එන අන්තිගේ දෙට එන පුරුෂයෙක් යම් પરම්පරාවකට පුරුෂයෙක් වුණත් එයා බොහොම වැදගත් එයා බොහොම ලැජ්ජාශීලී නේද? කෙනෙක් වෙන්න ඕන කියන එක. ඉතින් ඒකින්ද ඉස්සරින්නම් අපිට තිබුණා අපි වහගෙන ජීවත් වෙච්ච දේවල් වගේ. ඒවෙන් හැම දෙයක්ම පාලනය වුණා. එතකොට අද தත්ත්වය මොකක්ද? මේවා කෙලින් කතා කරමු. අද தත්ත්වය තමයි පින්නත් මේ. විවාහ මංගල උත්සවයේ දවසේ මම දන්න හැටියට මේ මනමාලයා සහ මනමාලියගේ పూර්ව නර්තනයන් සහිත වීඩියෝ පට මේකෙදි ප්‍රදර්ශනය කරමින් නොයේකුත් සංස්කෘතියන්ට අදාළව නාට්‍යමින් දඟලමින් අඩනිරුවත්ව කටයුතු කරන දේවල් ප්‍රදර්ශනය කිරීම සිද්ධ වෙනවා කියලා මම අහලා තියෙනවා. මට ඇවිල්ලා කට්ටිය කියලා තියෙනවා. එතකොට මේ අපේ සංස්කෘතිය සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමද නැද්ද? නේද? තරුණ දරුවන්ට ඇයි මේවා ගැන අපි අපි කියනකොට හිතෙන්නේ ඇයි? ඒක ටික පුංචි කාලේ නම් ඒ සංකල්ප හදලා නැති හින්දා. ඒ හින්දා ඒවායේ ප්‍රතිඵල තමයි ලැජ්ජා බය නැතිවීම. ලැජ්ජා බය නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ පෞල් වැඩිපුර පෞල් ප්‍රමාණයක් දෙදරා යනවා. ඒ දෙදරා යනකොට කට්ටිය සද්ද ඇති වෙනවා. ඕවා ගැන අපි කතා කරනකොට අපි ලැජ්ජා බය ගැන අපි කතා කරනකොට ওই වගේ දේවල් කියනකොට කියනවා ගතානුගතිකයි කියලා. ඒව නෙවෙයි කතා කරන්න ඕන දේවල් කියලා. හැබැයි පෞල් සංස්ථාවල් වැඩිපුර ප්‍රමාණයක් දෙදරා යනකොට කිසි දෙයක් නැහැ සද්ද නැති වෙනවා. ඉතින් එහෙනම් ඒකද අපේ ඉරණම අවසාන ඉරණම ඒකද? නේ? අපි ගොඩාක් මේ කසාර්ථක වෙන්න අපේ දරුවෝ තුල නිවැරදි සංකල්පනා අපි සකස් කරන්නේ නැහැ. දරුවෝ තුළ නිවැරදි සංකල්පනා සකස් කරන්න අපි වුමනාවකුත් නැහැ. එහෙනම් අපිට උරුම වෙච්ච සංස්කෘතිය දරුවෙකුට පන්සලට ඇඳගෙන යන ඇඳුමේ පවා අපි පන්සලට යනකොට යන්න ඕන විදිහ දානමාන දෙනකොට දෙන්න ඕන විදිහ බෞද්ධකම කියලා අපි දැනගන්න ඕන දේවල් නේද ඔක්කොම දැනගන්න ඕනද නැද්ද හුඟක් දෙනෙක් ස්වාමීන් වහන්සේ නමක් එක්ක කතා කරන්න ඕන විදිහක්වත් දන්නේ නැහැ. වඳින්න ඕන විදිහ දන්නේ නැහැ. දානයක් ගෙදරට ගෙනනකට තියෙන පිළිවෙත් ටික දන්නේ නැහැ. දෙයනේ ඉතින් තමන්ගේ මොකද්ද බෞද්ධකම කියලා කියන්නේ. නේද? බෝධීන් වහන්සේ කියන්නේ මොකද්ද කියන්න දන්නේ නැහැ. චෛත්‍යයන් වහන්සේ කියන්නේ මොකද්ද කියන්න දන්නේ නැහැ. ධර්මයේ තුල තියෙන හරපද්ධතිය මොකද්ද කියන්න දන්නේ නැහැ. මොකක්ද බුදු ධර්ම කියලා දන්නේ නැහැ. බුදුහාමුදුරු බුදු වුණා කියලා ඔළුවට බක් එක් දාගෙන නටන්න නටන්නේ. මොකද නටන්නේ ඔය? මේ දන්නවද? අද තෙමඟුල අපි නටනවා. <laughs> එහෙමයි. නේද? කොච්චර ලස්සන සංස්කෘතියක්ද අපිට තියෙන්නේ. දන්සල් සංස්කෘතිය කියන්නේ මොකද්ද? නේද? වෙසක් දවසේ වන්දනාවේ යන මිනිසුන්ට. පහසුව සැලසීම සඳහා. දන්සලේ සංකල්පය මොකක්ද? මොකක්ද දන්සල? ඇයි දන්සල්? දන්සලේ සංකල්ප ඉස්සර මට මතකයි හරියම සංවේදී දේවල් තිබුණා. පොසොන් එකට අනුරාධපුර යනවා කෝච්චි මේ වන්දනා කරන මිනිස්සු. ඉතින් ඇත්තටම සමහර අයට යන්න අවස්ථාවක් නැහැ. ඒකද අනුරාධපුර යන කෝච්චියට මොකද කරන්නේ? වටේ පිටේ ඉන්න අය මල් කඩාගෙන ඇවිල්ලා හරි මල් කඩාගෙන ඇවිල්ලා රතු නෙළුම් මල් නෙළුම් මල් කඩාගෙන ඇවිල්ලා අර කෝච්චියේ ඉන්න මිනිස්සුන්ට දෙනවා. ඔකට වඳින්න බෑන්නේ. එහෙනම් මේවා පූජා කරලා වඳින්න. නිකන්. හරිද? ඒක ඒ ඒ තුලින් තමයි දිහි වෙන්නේ දන්සල. දන්සල මොකක්ද? බුදුන් වඳින්න යන අය වන්දනාව යන අයට අනුග්‍රහය පිණිස අපි අනිවාර්ය කටට කණ්ඩ දෙන්නා. නේද? ඉතින් එහෙම සංස්කෘතියක් තිබ්බ දන්සලට දැන් මොකද්ද වෙගෙන යන්නේ? නේද? දන්සල තවත් එක් විනෝද ක්‍රීඩාවක් බවට පත් වෙලා මේකේ මහා බජව් දාගෙන කෑ ගහගෙන මේක අන්තිමට රණ්ඩුවකින් ඉවර වෙන මත්පැන් වලින් ඉවර වෙන තැනක් බවට පත් වෙමින් තියෙනවා අපි දන්සලක් කරමු වෙසක් දවසේ විනෝද වීම සඳහා කාගේ විනෝදයේද අපේ විනෝදය සඳහා අපි දන්සලක් කරනවා ඉතින් සංකල්ප වල තියෙන වැරද්ද එතකොට මේක කොච්චර ගෞරවණීය කරන්න ඕන දේවල් ගෞරවණීයව කරන්න මඟ පෙන්වන්න ඕනේ. අපේ තරුණයෝ උනන්දුයි තාම. තරුණයාට හරියට මඟ පෙන්වනවා. හැම දන්සලක් කරන අයම සුදු ඇඳගෙන පිළිවෙලකට ඇඳගෙන නේද? ඒ දන්සල පැවැත්විය යුතුයි. ඇයි මේක ගෞරවයෙන් කරන්න ඕනේ. එන අයට මේ විදිහට සලකන්න ඕනේ. එදා දවස වෙනස් දවසක් වෙන්න ඕන. මන්නම් කියනවා. තාමත් අපේ ළමයින්ට හරියට යමක් කියලා දුන්නත් ඒ ළමයි ඒක හරියටම කරනවා. හරි. ඉතින් වැඩිහිටියෝ බය නැතුව පෙළ ගැහිලා මේ උරුමය ළමයින්ට උරුම කරන්න ඕනේ. සංස්කෘතික උරුමයන් එකක්වත් අතහරින්න එපා. පන්සලට ගියාම හැසිරෙන හැටි තරුණ ළමයින්ට ඉක්මනට කියලා දෙන්න දැන් ඉතින්. ඉක්මනට කියලා දෙන්න ඕනේ. ආදර්ශ සම්පන්නව කටයුතු කරන්න ඕනේ. හ්ම්. උපෝසත අපි අපි අපි අපිට තියෙන ඒ ඒ ආකාරයට ඒ ඒ තැන්වල හැසිරෙන්න ඕනේ. පොහොය දවසේ සීලය සමාදන් වෙන්න ඕනේ. සමාදන් වෙන එක අනිවාර්යයෙන්ම වැඩිහිටියෝ කරන්න ඕනේ. මේක අනිවාර්ය අංගයක් කරන්න මොනවා තිබ්බත් මං සිල් ගන්න යන්න ඕනේ. ගෙදර ඉඳන් සිල් ගන්න සංස්කෘතිය අයින් කරන්න. සිල් ඇඳුම. සිල් ඇඳුම කියන එක කොහොමද වෙන්න ඕන? ඒක කන්නඩියෙන් බලලා විලාසිතාවක් විදිහට අඳින එකක් වෙන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම බටයක් වගේ ඇඳුමක් වෙන්න ඕනේ. එතන කාරණා දෙකක් තියෙනවා. එකක් තමන්ගේ ශරීරය පිළිබඳ තියෙන ලස්සනයි කියන මාන්නය අයින් වෙන්න ඕනේ. හැම වෙලේම ශරීරය යම් කිසි විදියකින් ප්‍රදර්ශනය කිරීම සඳහා කටයුතු නිබඳව කටයුතු කරන ශරීරය අන් අයට හැඩතල පෙන්වා සතුටක් විඳින්න උත්සාහ කරන කෙනාගේ සතුට ඒ සතුට ඒ මාන්නය නැති වෙන්නත් ඒ වගේම අනිත් අය ගැන කරුණාවෙන් මේ මනුස්ස ශරීර දැක අන් අයට රාග ආදී කෙලෙස් ධර්ම උපදිනවාය අන්න ඒකද මම බටයක් වගේ යන්න ඕනේ කියලා හොඳට ආවරණය කරගෙන ඒ දඩුම ගානේ කොණ්ඩ මොස්තරයක්වත් දැම්මේ නැහැ ඉස්තර අපේ සීලා මේ කාලේ නේද අපේ අත්තම්මලා කවදාකවත් කොණ්ඩ මොස්තරයක්වත් දාන්නේ නේද? සිල් සිල් ගන්න දවසට. අද කොහොමද සිල් මාතාව? මේ තට්ටු ගවුන් ඇඳ අත් බෝරිච්ච කරලා ලේස් වලින් හදපු සිල් ඇඳුම් ඇඳලා මේක විලාසිතාව ඔය මනමාලි වගේ හරියට නිකන් දැන් සුදු ඇඳ මනමාලි සුදු ඇඳන් ඉන්නේ සැරසිලා යන්න පුළුවන් තරම් සැරසිලා යන්න තමන්ගේ தත්ත්වෙ පෙන්වන්න තව එක එක එක පටු ආකල්පත් එක්ක කටයුතු කරන ස්වරූපය. ඉතින් මේ හැම එකක්ම අපේ සංස්කෘතිය උල්ලංඝනය කිරීමක්. බොහෝ දෙනෙක් මේ තමන්ගේ හිත හිතෙන ආකාරයට මහා ආඩම්බර සිත් ඇති කරගෙන මේ සංස්කෘතිය උල්ලංඝනය කරලා සතුට වෙනවානේ පුදුම වැඩේ කියන්නේ. අපි අපිට ඕන හැටියට හිටියා. අපි තමයි මේ නවසිය වාසිය කට්ටිය. හැබැයි මේ රට බිඳුවට වැටෙනකොට සංස්කෘතිය කැඩිලා ළමයි විකාර වෙනකොට තමන්ට ළමයි සලකන්නේ නැති වෙනකොට ඔක්කොම හරියි. එතකොට සංස්කෘතිය ගැන කතා කරන්නේ අපි වැරද්දක් කරා කියලා කියන්නේ මොකක්වත් නැහැ. හරි. ඒකින්ද අපි නැවත මෙතන තියෙනවා මම ඇත්තටම මේ දේශනා මාලාවේ මේ වගේ දේවල් කියන්න කල්පනා කරා දිගටම. නැවත නැවත මේ උරුමයන් පිළිබඳව. ඇයි අපිට මේවා ඇහෙනකොට සිහිය උපදිනවා. සිහිය ඉපදිච්ච ගමන් අපි ඉක්මනට හැදෙන්න ඕනේ. දේශනා මාලාවේ අරමුණ මොකද්ද? ප්‍රත්‍යවේක්ෂා නිවැරදිම වෙනසකට කියන එක. ඒක කටින් කට මිමිනෙන්න ඕන දෙයක්. අපි මේ දැන් පටන් අරන් ඉන්න වැඩේ. හරිද? මොකද්ද අපි වෙනස් වෙමු. අපි පොළවේ පය ගහලා හිටගමු. නේද? අපිට වෙනස් වෙන්න ලේසියි. ඇයි වෙනස් වෙන්න ලේසියි? අපේ ඉදිරියෙන් තියෙන නිවැරදිම දෙයක් හින්දා. ඒකයි අපේ උරුමය. එහෙම උරුමයක් අපිට නොතිබ්බනම් නේද අපි දන්නවා සමහර අන්‍ය ආගමිකයින් වෙනත් විදේශ රටවල ඒ කට්ටිය හරීම අර අන්ධ භක්තිකයෙන් යුක්ත ආගම් තියෙනවා නේද ඒ වගේ අන්තවාදී ආගම් තියෙනවා ඒ අයට දැනෙන්නේ ඒක හරි කියලා ඒ ඒ අය හොඳටම දන්නා ඒ අයට ඒ ඒ රාමුවෙන් පිට පයින්න බෑ ඒ රාමුවෙන් පිට බයින්න බැරි පුංචි කාලෙම බය උපද්දවලා තියෙනවා ශුද්ධ වාක්‍යයන් තියෙනවා ඒවා මේවා කතා කරන්න දෙන්න එපා මේවා ගැන අපිට තියෙන්නේ නිර්වල් ධර්මයක්. අපිට තියෙන්නේ ඇත්ත දකින්න පුළුවන් තමන් තුළින් ඇත්ත දකින්න පුළුවන් නිදහස් බුදුහාමුදුර අපිට චින්තන නිදහස සම්පූර්ණයෙන් දීලා තියෙන්නේ. ඒ නිදහස තුළ අපිට හැදිච්ච සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතියේ තුළ අපි යම්කිසි ආකාරයක රැඳිලා ඉන්නේ වෙන මොකටවත් නෙවෙයි අපරිහානීයව ජීවත් වෙන්න ඕනේ. දැන් පරිහානියටපත් වෙන්නේ නැතුව. අපරිහානීය ධර්මවල තියෙනවා. අතීතේ ඉඳන් ආපු දේ වෙනස් කරන්නේ නැතුව රැක ගැනීමෙන් තමයි ඒක රැකෙන්නේ. එක එකන චුට්ට චුට්ට වෙනස් කරොත් ඒක ඒක සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. ඉතින් ඒකින්ද අපේ සංස්කෘතියට පහර ගහලා කටයුතු කරන්නේ නැතුව අපිට නිවැරදි වෙන්න ලේසි කියලා මං කිව්වේ ඇයි? අපිට නිවැරදි දෙයක් අපේ ඉදිරියෙන් තියෙන හින්දා. මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක මිශ්‍ර වෙච්ච සංස්කෘතියක්. ඒ ධර්මයට අනුග්‍රහය දක්වන ධර්මයට ගෝචර වෙන සංස්කෘතියක් අපිට තියෙනවා. ඒ සංස්කෘතිය තුලින් අර ධර්මය පෝෂණය වෙනවා. ධර්මය පෝෂණය වෙනවා කියන්නේ හිතේ. නැතුව මේ බුදුහාමුදුරන්ගේ ශාසනය පෝෂණය කරන්න අපිට දැනන්නේ ඒක හොඳින් බැබලිච්ච හොඳට පෝෂණය වෙච්ච ශාසනයක්. අපේ හිතේ අපාගාමී වෙන්න තියෙන සංසාර දුක් විඳින්න හේතු වෙන අකුසලයන් නැති වෙන විදිහට තමයි අපේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ හිතේ ධර්ම පෝෂණය ඉන්ද්‍රිය සංවරය සඳහා. ඒ වගේ ලස්සන වැඩ පිළිවෙලක් සිස්ටම් එකක් අපේ රටේ මිනිස්සු තුල අතීතයේ තිබ්බා. ඒකයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු වෙලාවේ ඉක්මනින්ම විශාල පිරිසක් නිවන් දැක්කේ. රහතන් වහන්සේලා බිහි වුණේ. නේද? එතකොට ඒ තිබ්බ දේවල් ක්‍රමානුකූලව පරිහානියට ලක් කරලා ලක් කරලා දැන් තියෙන්නේ හරිම ඛේදවාච ධනක අවස්ථාවක් තමයි. මේ ඛේදවාචකේ ඇරඹෙන්නේ නිදහසත් එක්ක. නිදහස් නැති කාලේ අපි එකමුතුයි. ඇයි? ප්‍රශ්නයක් තියෙනවනේ අපිට. නිදහස ලබා ගැනීමේ ප්‍රශ්නය තියෙනවා. එතනින් පස්සේ ඇති වෙන මේ පිරිහීමේ ඉහළම තැන අද මේ වෙනකොට අපි ඉන්නවද නැද්ද? නේද? අපි අපේ රටේ අපේ පින්වත්නි නායකයෝ බිහිවිය යුත්තේ ගුණවන්ත සිල්වන්ත නැනවන්ත අයද නැද්ද? ප්‍රශ්නයක් හමු වෙයි කා කොටා ගන්න, මරා ගන්න, ලේව ගුරවා ගන්න ස්වභාවයක් තියෙන ඇත්තෝ කියන්නේ ප්‍රශ්නයක් හමු වෙයි පාටු පහත් මිනිස්සුද නැද්ද? නේද? අන් අයට අකුල් හෙලන, අන් අයව පහතට දාලා බොරුව රජ කරන ස්වභාවයක් තියෙන කැත විදියට හැසිරෙන අය පහත්ද නැද්ද? එතකොට එවැනි පහත් මානසිකත්වයන් ක්‍රියාත්මක භාවයට යන්නේ සංස්කෘතිය ධර්මය ඒ තුල නැති හින්දා පුංචි කාලේ නම් පුහුණු වෙලා මහාත්මා ගතිගුණ පුහුණු වෙලා නැති හින්දා Tamanට කැමති විදිහට ඉතාලම කැත විදිහට කටයුතු කරනවා Tamanට ලැබෙන හැමදේම භාවිතා කරනවා ඉතින් ඒ එවැනි ඒක තමයි අපිට මුළු රටටම ලැබිලා තියෙන පසුගාමී මානසිකත්වය. අපි ඔක්කොම විනාශ මුඛයට ගිහිල්ලා තියෙන්නේ. නමුත් තාමත් අපි සම්පූර්ණ විනාශ වෙලා නැහැ. හැරුම් ලක්ෂයක් හදාගන්න ඕනේ. මේ හැරුම් ලක්ෂය කවදා හරි රටේ හැදෙනවා නම් හැදෙන්න ඕනේ කොහොම කොහොමද වෙලාද? ගතිගුණ හොඳ වෙලා. හරිද නැත්තම් මොන જાතියෙන්වත් මේ රට කවදාකවත් දිනු කරන්න බෑ. අපිට ලැබිලා තියෙන උරුමය රැකගෙන ආපු උරුමය නැවත paludu වෙච්ච තැන් හදලා, කැඩිච්ච තැන් හදලා ඒක පණ ගන්නවලා ඉදිරියට ගත්තොත් විතරයි අපිට මේ අපේ අපිට ආවේනිකව දිනුවක් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් නැත්තම් මුකුත්ම කරන්න බෑ. මේක යම් කිසි තද බල නීතිමය රාමුවකින් හෝ සිද්ධ කළ යුතු තියනවද නැද්ද? මම හිතනවා මම මෙහෙම කිව්වහම මේ සභාවේ ඉන්න වැඩි දෙනෙක් මේ කියන කතාවට කැමතිද නැද්ද? කැමති නෑ. කැමති. එහෙනම් වෙන සභාවක් හිටියත් එහෙම තමයි. ලංකාවේ වැඩිපුර සභාවක් මේකට කැමති. නමුත් සිද්ධ වෙන්නේ සිද්ධ වෙන වෙන දෙයක්. එහෙනම් ඒකයි අපි හැමදාම කියන්නේ අපේ උරුමය වෙනුවෙන්, අපේ සංස්කෘතිය වෙනුවෙන්. අපේ සංස්කෘතිය කියන්නේ පැහැදිලිවම මම මෙහෙම කියන්නම්. රොටිය පුච්චන්න කබලක් ඕනේ. නේද? රොටිය කියන්නේ ධර්මය නම් කබල කියන්නේ අපි අපි අපේ සංස්කෘතිය. ගහක අරටුව හැදෙන්න පොත්තක් ඕනේ. අරටුව කියන්නේ ධර්මය නම් ජාතිය කියන්නේ ජාතික අපේ සංස්කෘතිය කියන්නේ පොත්ත. මොකද ඒකෙන් තමයි පෝෂණය වෙන්නේ. ඒක වටකුරු අපිට තිබ්බ සංස්කෘතිය අපේ සිත් වටකුරු කරලා ධර්මය තුල රඳා පවත්වනවා. ධර්මයෙන් පිටට යන්න දෙන්නේ නැති ගොයමත් නියරත් ගොයමත් ගොයම රකින්න වැටත් නියරත් වගේ තමයි සංස්කෘතිය. ධර්මය කියන්නේ ගොයම නම් ඵලය නම් ඒක රකින්න වැටයි නියරයි තමයි සංස්කෘතිය. දැන් බලාගෙන නිකන් මොකක්ද වෙලා තියෙන්නේ? වැටයි නියරයි ගෝයන් කනවා. නේද? වැටයි නියරයි ගෝයන් කන බලාගෙන නිකන්. එහෙනම් අපි නැවත මේ වැටයි නියරයි සකස් කරන්න ඕනේ. ඒකට ලෑස්ති වෙන්න ඕනේ. අපි කාටවත් සෑහෙන කැපකිරීමක් කරන්න වෙයි. හිතන්න බැරි තරම් කැපකිරීමක් කරන්න වෙයි. එහෙම වුණොත් අපේ අනන්‍යතාවය තාම මැරිලා නැහැ. තාම භූමි දාණය කරලා නැහැ. ඇයි අපේ සිත්වල ඇහැට කඳුලක් වුණමින් මේ සංස්කෘතිය මතක් වෙනකොට අපේ මිනිසුන්ට තාම ඒක දැනෙනවා. නේද? තාම ඒක දැනෙනවා නම් ඒ උරුමය දැනෙනවා නම් ඒ උරුමය තුලින් අපි විඳ සුවය අපි විඳ අභිමානය නේද? අපිට දැනෙනවා නම් පැහැදිලිව තාමත් ඒක පණ ගන්නන්න පුළුවන්. ඒ කියන්නේ අලු යට හරි ගිනි පුපුර තියෙනවා නම් ඒකට අදාළ දේ આવොත් මහා ගින්නක් ඇති වෙනවද නැද්ද? අලුයට හරි ගිනි පුපුර තියනවා නම් ඒකට අදාළ පෝෂණය ලැබුණොත් ගින්නපත් වෙනවා. ගිනි පුපුර තාම නිවිලා නැහැ. ඒක නිසා අපි පසුගාමි විය යුතු නැහැ. අපේ හදවත්වල අපිට තිබ්බ සංස්කෘතිය පිළිබඳ ගිනි පුපුරු ඇත. ඒක තුලින් තමයි පෝෂණය ඒ සංස්කෘතිය නැවත වැටනියර සකස් කරන්න සකස් කරොත් මහත්මා ගුණයන් සාර ධර්ම අපේ හිත වලින් පැන නැගී. අපේ මිනිස්සුන්ගේ හිත වලින් සාර ධර්ම පැන නගින්නේ අපේ සංස්කෘතික ආభాෂය ලබා දුන්නොත්. ඒ සඳහා අපිට බොහෝ වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. සංස්කෘතිය කඩන වැඩ පිළිවෙලවල් බොහෝමයක්. නරක විකෘති දේවල් තියෙනවා මේ සමාජයේ. ඉස්සරහ තිබ්බා. ලෝකයේ මේ වෙනකොට පින්වත්නි නරක විකෘති දේවල් විකෘති නරක දේවල් කියලා මම කියන්නේ. වැඩිහිට දන්න එහෙම කිව්වහම මොනවද කියලා. මේ රටේ රජ වෙන්න ආසන්නව තියෙන සමහර කැත දේවල් තියෙනවා. ඒවට අනුග්‍රහය දක්වමින් කටයුතු කරන පිරිස් ඉන්නවා. ඒ අය තුලින් අපේ සංස්කෘතිය උඩියට කුරු වෙයි ඉස්සරහදී. ඒවට ඉඩ දුන්නේ නැත්නම් කියන මානසික අයිතිවාසිකම් පැහැහැරියා කියලා. අපේ පින්වත්නි ඒවට ඉඩ දුන්නොත් යම් විදිහකින් ඔය කියන විකෘති ආසාවන් විකෘති දේවල් විකෘති ආකාරයේ දේවල් වල ඉඩ දීමෙන් අසාධාරණ වෙන පිරිසක් ඉන්නවා. බටහිර රටවල් වලටත් මේක තේරෙන්නේ නැහැ. සමහර බටහිර රටවල් වල අපිට හිතාගන්න බැරි විවාහ ලියාපදිංචි කිරීම සිද්ධ වෙනවා. දැන් අපේ පින්නන්ත අයට තේරෙනවා දන්න අයට මම මේ මොකද කියන්නේ කියලා. නේද? අපේ ස්වාමීන් වහන්සේ නමක් විදිහට මේ සියල්ල ඒ වචන වලින් කියන්න බෑනේ. එතකොට එවැනි දේවල් තුලදී අපේ පින්නත් මොකද්ද වෙන්නේ? අපි ඒ මිනිස්සු කෑ ගහනවා, ඒ මිනිස්සු සියලු මිනිසුන්ට සාධාරණීෂ්ඨ කරා කියලා. නමුත් කාටවත් නොපෙනෙන අසාධාරණයක් සිද්ධ වෙන පිරිසක් ඉන්නයි අතරතුර. මානසික අයිතිවාසිකමක් උල්ලංඝනය වෙන. රටක සංස්කෘතියක් තුළින් වැරදි පැත්තට වැරදි පැත්තට නැඹුරු වෙන්න වැරදි පැත්තකට නැඹුරු වෙන්න නැඹුරුතාවයක් තියෙන පුද්ගලයෝ ඉන්නවා. දෙපැත්තටම නැති. විශාල පිරිසක් ඉන්නවා. හරි? ඒ වැරදි පැත්තට නැඹුරු වෙන්න නැඹුරුතාවයක් තියන අයට උරුමයක් තියෙනවා. එයාගේ සංස්කෘතිය තුළින් එයා නිවැරදි පැත්තට හැදලා දානවා. හරිද? මේකට හඬක් නගන්න මම කියන්නේ. මේකට හඬක් නගන්න. කවුරුත්. තේරෙනවද මම කියන එක? හ්ම්. වැරදි සහ නිවැරදි වැරදි පැති නිවැරදි පැති කියලා දෙකක් තියෙනවානේ. ඒතර වැරදි පැත්තට මම ඔය කියපු විදිහට වැරදි පැත්තට නැඹුරුතාවයක් ඇතිවිය හැකි. හරි යම් පිරිස ඉන්නවා. ඒ වගේම ඒ ඒ ඇතිවිය හැකි කියන්නේ ඇති නොවෙන්න තියෙන ඉඩ කඩකුත් ඕන තරම් තියෙනවා. ඒතරේ ඇතිවිය හැකිව ඉන්න ඔන්නේ මධ්‍යස්ථ තැනක ඉන්න අතරමැදි පිරිසට සංස්කෘතිය විසින් මොකද කරේ? එයාව හරි පැත්තට තල්ලු කරලා දාන්න ඕනේ. නේද? යම් විදිහකින් ඔය වගේ දේවල් නීතිගත වෙලා ඒ වගේ තත්ත්වයන් උදා වුණා. මොකද වෙන්නේ? මෙයාට මේ කතට වැටෙන්න එයාගේ ජීවිතේ නිෂ්ඵල වෙනවා. එයාගේ ජීවිතේ ඒ තරම් අර්ථයකට යන්නේ නැති සමාජය තුලින් එයාව ඊටාම පහත් විදිහට දකින ඇත්තටම අර්ථයක් නැති ජීවිතයක් තේරුමක් නැති ජීවිතයක් ලැබෙන කෙනෙක් බවට යාපත් කරන අන්න එයාට ලොකු අසාධාරණයක් වෙනවා මේ වැඩේ ඒක ඇත්තටම කියනවා මේ ලෝකේ බලවත් රටවල් වලට ඔය ටික තේරුන්නේ නැහැ ඒ ටික ගැන අවධානය යොමුුන්නේ නැහැ හරිද ඒකෙන්දා ලොකු ගැටලුකාරී තත්ත්වයක් උදා වෙනවා. ඉතින් ඒකින්ද බොහොම ප්‍රවේශමෙන් අපි හොඳට බලන්න ඕනේ. සංස්කෘතියට, සભ્યත්වයට පහර එල්ල කරන සියලු අය ප්‍රතික්ෂේප කරමින් කටයුතු කරන්න ඕනේ. ඒකෙන් තැන්ට එන්න ඕනේ. හරි අපිට ලොකු වගකීමක් තියෙනවා ඉදිරියේදී කටයුතු කරන්න. මොකටද? අපේ උරුමය රැකගන්න. මේ අහිංසක දරුවෝ ආරක්ෂා කරගන්න. ඒකට අනාගතයක් සකස් කරලා දෙන්න. මේක සුළුපටු කාරණාවක් නෙවෙයි. ඒකින්ද ඒ ගැන වැඩිපුර කල්පනා කරමින් කටයුතු කරන්න කියලා අපි නිබඳව මතක් කරන හැමදෙනාටම වගකීම කරට ගන්න පොඩ්ඩකට හරි කෙටි කාලයකට වගකීම අතට ගන්න මට කළ හැකි දේ කරන්න හැමෝම තමන්ට කළ හැකි දේ කරන්න අඩුම ගානේ මම හැමදාම කියන්නේ දෙන්නේ හදන්න හැම කෙනෙක්ම උත්සාහ කරන්න අතව දෙන්නේ අඩුම ධර්මයෙන් මම දෙන්නේක්ව දෙන්නේක්ගේ සංකල්ප නිවැරදි කරනවා දරුවෝ වෙන්න පුළුවන්, ඥාති වෙන්න පුළුවන්, යාළුවෝ වෙන්න පුළුවන්. එක්කෙනෙක් හැම වෙලේම උත්සාහ කරන්න යමක් තේරුම් ගත්තා නම් රට ජාති වෙනුවෙන් කරන්න ඕන දේ. තව දෙන්නෙක්ව නිවැරදි කරන්න. එක්කෙනෙක් කරලා මදි. ඇයි? වැපිරෙන්නේ නැහැ එතකොට. එක්කෙනෙක් දෙන්නෙක් හැදුවොත් ඒ දෙන්නා හතර දෙනෙක් හදනවා. හතර දෙනා අට දෙනෙක් හදන එක වේගවත් වැඩ පිළිවෙලක්. හරිද? එහෙනම් දැඩි අධිෂ්ඨානයක් ගන්න ඕන මම දෙන්නෙක්ගේ සංකල්ප නිවැරදි කරනවා කියලා. ඉතින් මේ විදිහට අපි ඒක රාශි වුණත් අපිට බොහෝ දේවල් සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා බෞද්ධකම බෞද්ධ උරුමය රැකගෙන රටේ ජාතිය අනන්‍යතාවය ආරක්ෂා කරගෙන ලෝකයේ ඊටාම ප්‍රබල රටක් බවට පත් කරගන්න පුළුවන්කම තාමත් තියෙන. ඉතින් එවැනි සංකල්පයක් ඇති කරගෙන එවැනි ආකාරයට කටයුතු කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන ළමා පරපුර ආරක්ෂා කරගෙන සතර සූපත් කරගන්න මේ සියලු කටයුතු සම්පාදනය කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරිය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති